ඊළඟට අපේ ආයුර්වේද වෛද්‍යතුමා අවසරයි ගමින් වහන්සේ දැන් වහන්සේ බොහොම ගැඹුරු ධර්මකාරණා බොහොම සාරල විදිහට දේශනා කළා තේරුම් ගන්න පුළුවන් විදිහට වහන්සේට බොහොම පිං ඒ දේශනාව පිළිබඳව දැන් වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට මට මෙන්න මෙහෙම අදහසක් ආවා මගේ ප්‍රශ්න කරන්න තේරුම් ගන්න දැන් අනුත්පාද නිරෝධය අපේ අවිද්‍යාවේ අනුත්පාද නිරෝධය කියලා කිව්වහම අපි එතන ඒකේ අර්ථවත් වෙන්නේ නිර්වාණය අවබෝධ කරගත්තා කියන කාරණේනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලවලටපත් වෙන ඇත්තන්ගේ අවිද්‍යාව කොතෙක් දුරට ප්‍රහිණ වෙලා තියෙනවද එහෙම වෙනවද? ඒගොල්ලන්ගේ නිරුද්ධ වෙන්නේ ඒ ඒ ක්ලේශයන් ප්‍රහාණය කිරීමට ප්‍රමාණවත් වෙන